ලලිත කලාලය සංගීතය හදාරන සිසුන්ට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. බොහෝ ඈත අතීතයේ සිට මුළු මහත් ಭಾರತේ පුරාම තිබූ සංගීතය පර්ෂියන් ආක්‍රම වලින් පසුව වෙනස් බඟක් ගත්තා. පෙර ಭಾರತයේ තිබූ සංගීතය පර්සියන් වරුන්ගේ මකාම් සංගීතය සමග මුසු වුණා. අතීතයේ සිට පැවතා සංගීතය දක්ෂිණ ಭಾರತයට සීමා වුණා. කර්ණාටක යන වචනයෙන් අදහස් වන්නේ තුන් පැත්තකින් මුහුදෙන් වට වූ යන්න. අපට වඩාත් ආසන්න දකුණු ඉන්දියාවේ ගායන ශෛලී කීපයක් පිළිබඳව කතා බහ වෙන්ම රසවින්දනයට යොමු කිරීමට අද ලලිත කලාලය යොදා ගැනෙනවා. කර්ණාටක සංගීතයේ සුප්‍රසිද්ධ ප්‍රබන්ධ ශෛලියක් වර්ණම්. 15 වන සියවසේ පුරන්දරදාස්, කනකදාස්, ජයන්නාථදාස් යන සාධුවරයන්ගේ පුරෝගාමිත්වයෙන් වර්ණම් ප්‍රචාරයට පත් වුණා. වර්ණම් වර්ග දෙකක්. එකක් තාන වර්ණම්, අනෙක පද වර්ණම්. තාන වර්ණමයක ගීත සාහිත්‍යයේ ඉතා අඩුයි. සංගීත ශිෂ්‍යයින්ට මේවා වැඩි වශයෙන් උගන්වනවා. ප්‍රසංග ආරම්භයේදී තාන වර්ණම් ගැයීම සිරිත. පද වර්ණම් විලම්භිත ලය ඇසුරු කරනවා. නර්තන ප්‍රසංගවලදී මේවා භාවිත වෙනවා. රස භාව පිරි සාහිත්‍ය මෙහි තිබෙනවා. මාත්‍රා හයේ රූපක තාලයට මෙය ප්‍රබන්ධ කර තිබීම දක්නට ලැබෙනවා. ආදි ජම්ප ත්‍රිපුටහා අට තාල යොදා ගැරෙනවා. වාද්‍ය ශිල්පය හදාරන්නෙකුට තම ඇඟිලි පුහුණු කර ගැනීමට වර්ණම් බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ri ga pa ga pa da da da pa da pa ga pa pa da da pa da sa da pa ga da pa da ga da pa ga pa pa da da sa ga sa ri sa da sa කර්ණාටක සංගීතයේ ස්වර්ණමය අවස්ථාව වශයෙන් පිළිගන්නේ 1763 සිට 1847 කාලය. ත්‍යාගරාජා භගවතාර් මුත්තුසාමි මුත්තුසාමි දීක්ෂිතාර් ශාම ශාස්ත්‍රී ආදී සංගීතඥයින්ගේ නිපුණත්වය එහිදී විශේෂයෙන් පෙන්눔 කළා. ඔවුන්ගේ නිර්මාණ හේතුවෙන් ප්‍රබන්ධ සාහිත්‍යයට මහත් ආලෝකයක් ලැබුණා. දකුණු ඉන්දීය ප්‍රබන්ධ සාහිත්‍යයට කෘති නම් අලුත් රචනා විශේෂය එක්ව ගත්තේ 18 වන සියවසේ. එහි නිර්මාතෘ ත්‍යාගරාජා භගවතාර් සංවර්ධිත සංගීතවත් ගේය රචනා විශේෂයක් කෘති. කෘතියක පල්ලවී අනුපල්ලවී හා ශරණම් යන ප්‍රධාන අංග ඇතුළත් වෙනවා. කෘතිය පල්ලවියෙන් ඒ කිව්වේ ස්ථායයෙන් පටන්ගෙන අනුපල්ලවිය හැවත් අන්තරාවේ සංචාරය කොට චිත්ත ස්වරයට එනවා. රාග භාවයන්ගේ සියුම් තැන් පෙන්වන්නේ මෙහිදී. භක්ති රස පිරි ගී විශේෂයක් පදම්. මේවා භරත නාට්‍යම් වලදී ගයනු ලබනවා. පදම් ගායකයා සතුව කර්ණාටක සංගීතය පිළිබඳව මනා අවබෝධයක් තිබෙන්නට ඕන. ඒ එම රචනා નિયમિત රාග තාලානුව නිබන්ධ වී තිබෙන නිසා පදම් ගීතය පල්ලවි අනුපල්ලවි හා ශරණම් යන කොටස් වලින් යුක්තයි. ත්‍රිපුට ඒක ආදිතාල වැනි සරල තාල යොදා ගන්නවා. ජය දේවයන්ගෙන් පසුව බැතිගේ නිර්මාණය කළේ ක්ෂේත්‍රජන් සංස්කෘත තෙලඟු හා ද්‍රවිඩ භාෂාවලින් ඔවුන් කළ නිර්මාණ අද දක්වා දකුණු ඉන්දියාවේ ප්‍රචලිතයි. තමයි නිමාවටපත් වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබල අකුරින්දියා එවමි ඔබට පෙම්පත ඔබ සෙවන පමණින් පිට ඇති එකම සම්පත ආචාර්ය වික්ටර් රත්නායක යලි කියවන ස්වදේශී රටා ඔක්තෝබර් 20 වෙනිදා සිකුරාදා සවස 4ට ගුවන්විදුලියේදී ඔබේ අසුන සූදානම් කර ඇත ඒ සිත ඔබ පැමිණියේ දෝ සිහිනයේ ප්‍රඳුයේ අප්සරා මගේ ඉරපට පාරකා ඔබට ගැයෙන නැවුම් කුළුඳුල් ප්‍රේම ගිරියයි මේ සුන්දර මෙරඟ ස්වභාවන් ගුවන් විදුලි සංස්ථා සේවා වනිතා ඒකකයේ සංගීත දොස්තියා මාගේ පොදොස්තියා නිශ්ශංක දිද්දනිය ජයලත් මනෝරත්න වග්නි වර්ණිකුල රත්නාලාලනී සමග සානි රෝෂණීගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 27 වෙනිදා සිකුරාදා සවස 5ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී මේ සංග බෝධි මාලිකාවේදී මම දැක ප්‍රාණේ හානි වෙන්ට බැට ප්‍රවේශ පත්‍රය